ධර්මානුශාසනාව. සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කලුතර දෙදේවල ශ්‍රී ධර්මාරාම පරිවේනාධිපති වාතුව මොරන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාමාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්ලු මහා විහාර පාර්ශවයේ කොළඹ කලුතර දිදිස්සාවේ ප්‍රධාන සංඝනායක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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු යම්මින මායා වසතින මානු යෝ වීත ලෝභෝ අමමෝ නිරාසෝ පනොන්න කෝධෝ අබිනිබ්බුතත්තෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛෝති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා බිලාශී කාරුණික පින්වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් මා සඳහන් කළේ කුද්දක නිකායේ සඳහන් වෙන උදාන පාළියට අයත් පිළින්දි වච්චගොත්ත සූත්‍රයේ සඳහන් වන ගාථා ධර්මයක්. එම ගාථාව තමයි යම්මින මායා වසතින මානෝ යෝවීත ලෝභෝ අමමෝ निराසු පනොන්න කෝධෝ අභිනිබ්බුතත්තෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛු ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් බ්‍රාහ්මණෙක් වන්නේ කවුද? ශ්‍රමණෙක් වන්නේ කවුද? භික්ෂුවක් වන්නේ කවුද කියන වග දේශනා කොට වදාළා. මේ ගාථාවේ සාමාන්‍ය අදහස තමයි යම්කිසි කෙනෙක් මායාවන්ගෙන් තොරනම්. ඒ වගේම මානෙන් තොරනම්. දුර කරන ලද ලෝභය ඇති. එවැගේම මමායනේ නැති, ආසාවන් නැති, ක්‍රෝධය නැති, කෙලෙස් පරිණිර්වාණයටපත් වෙච්ච යමෙක් වෙනවද? සෝ බ්‍රාහ්මනෝ. උන්වහන්සේ බ්‍රාහ්මණයෙක් වෙනවා. සෝ සමනෝ. උන්වහන්සේ ශ්‍රමණයෙක් වෙනවා. ස භික්ඛු උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. පින්වතුනි මේ සූත්‍ර ධර්මය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ පිළින්දි වච්ච හාමුදුරුවන්ට. උන්වහන්සේ පිළිබඳව මේ සූත්‍රයේ එවැගේම අපේ විනය පිටකයේ මහා වග්ග පාළියේ බෙහෙසජ්ජක් ඛණ්ඩකයේ තොරතුරු විස්තර වශයෙන් සඳහන් වෙනවා. අපි බලමු මේ සූත්‍රය සඳහන් වෙන ආකාරයට කොයි ආකාරයෙන්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාලේ කුමන කාරණයක් අර්භයාද කියලා. සූත්‍රය ආරම්භ වන්නේ එවං මේසුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපී. එක දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට અભය දුන් කලන්දක කියලා කියන්නේ ලෙහෙන. වේලවනාරාමයේ වැඩ වාසය කරන. තේනකෝපන සමයේන ආයස්මා පිලින්දි වච්ඡෝ වික්ඛු වසල වාදේන සමුදාචරති. මෙන්න මේ වෙලාවේදී පින්වතුනි පිලින්දි වච්ච හාමුදුරුව. මේ හාමුදුරුවන්ව පිලින්දි වච්ච බොත්ත කියලත් හඳුන්වලා තියෙනවා අපේ බණේ. පිලින්දි කියලා කියන්නේ මේ හාමුදුරුවන්ගේ නම වච්ච කියලා කියන්නේ ගෝත්‍ර නාම. ඒ නිසා පිලින්දි වච්ච ගොත්ත කියන නාමයෙන් විවහාර කරලා තියෙනවා. මේ පිළින්දි වච්ච හාමුදුරුවෝ සියලුම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්නේ වසලයක් මේ වසලය කියන වචනේ පින්වතුනි අපේ බණේ සඳහන් වන ආකාරයට බොහොම පහත් ආමන්ත්‍රණය සඳහා යොදා ගන්න වචනය. මම මේ පිළිබඳව පසුව ධර්මානුකූලව විග්‍රහ කරන්නම්. එතකොට මේ පිළින්දිවච්ච හාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලාට කතා කරන්නේ වසල වාදේන සමුදාචරති. වසල වාදයෙන් වසලයා කියන නමින් මේ වචනයෙන් ආමන්ත්‍රණය කරනවා කතා කරන මෙතන සමුදාචරති කියලා කියන්නේ ඒ වචනය මුදා හරින්නේ. අතකෝ සම්බවුලා භික්ඛු ජේන භගවා තේන උපසංකමින්තු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්තු. මෙන්න මේ කාලයේදී පින්වතුනි බොහෝ භික්ෂූන් වහන්සේලා සම්බහුලා භික්ඛු කිව්වේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹෙලා ලෞතර බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්සක වැඩහුණා ඒකමන්තං නිසින්නෝ කෝතේ භික්ඛු භගවන්තං ඒතදවෝති මේ විදිහට එකත් පස්සක වැඩ සිටිය මේ භික්ෂුන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේට මෙන්න මේ කාරණයක් පිළිබඳව සැලකර සිටියා. ඒ තදවෝසුන් කියන්නේ ඒකං අවෝසුන්. මෙය කීහ. කුමක්ද? ආයස්මා භන්තේ පිලින්දි වච්චෝ භික්ඛෝ වසලවාදේන සමුදාචරති. ස්වාමීනි මේ පිලින්දි වච්ච හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට වසලවාදයෙන් කතා කරනවා කියලා මේ ප්‍රකාශය මේ භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය මේ නඩුවක් කියන ආකාරයේ බුදුරජාණන් වහන්සේට කිසියම් පැමිණිල්ලක් කරන ආකාරයෙන් තමයි මේ ප්‍රකාශය මේ භික්ෂුන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල් කරගෙන තමයි මාත්‍රිකා කරගෙන තමයි පිළින්දි වච්ච හාමුදුරුව අර්භයා මේ සූත්‍ර ධර්මය දේශනා කොට වදාළේ. එනිසා මම හිතනවා ඔබ සියලුම දෙනාට ඒ ධර්ම කරුණු දැනගන්නට ප්‍රථම මේ පිළින්දි වච්ච කියන හාමුදුරුව පිළිබඳව යමක් දැනගත්තොත් හොඳයි මොකද උන්වහන්සේ පිළිබඳව දීර්ඝ විස්තරයක් අපේ විනය පිටකයේ මහා වග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධකේ සඳහන් වෙනවා. පින්වත්නි බොහෝ දෙනා දන්නවා මේ ශාසනයේ වැඩ සිටිය නිරෝගිම මහරහතන් වහන්සේ තමයි බක්කුල මහරහතන් වහන්සේ. ඒ වගේම තමයි මේ විනය පිටකයට අනුව බොහොම රෝගී වෙච්ච මේ පිළින්දි වච්ච හාමුදුරුවන්ට නොඑක් නොඑක් රෝගාබාධ ඇති වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ඇති වෙලා පිළිච්ච ආබාධයන් රෝගයන් පිළිබඳවත් උන්වහන්සේ පිළිබඳවත් අපේ ওই විනය පිටකේ සඳහන් වෙනවා. මෙන්න මෙහෙම තියෙනවා ඒ බෙහෙසාජ්ජක් හන්දිකේ. කොහොමද? තේන කෝපන සමයේන ආයස්මතෝ පිලින්දි වච්ඡස්ස සීසාහි තාපෝ හෝතු පිලින්දි වච්ඡ හාමුදුරුවන්ට මේ හිසේ එකක් වුණා හිසේ රුදාවක් ඇති වුණා මේ වෙලාවේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ මුද්ධනි තේලකන්ති හිසේ තෙල් ගෑමට අනුදැන වදාරලා තියෙනවා මොකද පින්වතනි මේ මේ සත්‍යක් කන්දකය අපි විමර්ශනය කළාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද කියන බව සනාථ වීමට ඊටාම අවශ්‍ය කරන සටහන් මේ බෙහෙත්ජක් හන්දකේ තියෙනවා. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුව පිරින්දිවත් හාමුදුරුවන්ට ඒ විදිහට අනුදැන වදාලා තෙල් හිතේ ගන්න. ඒ විතරක් නෙමෙයි අනුජානාමි භික්කවේ නත්තු කම්මං. කෙල් ගාලා මේක සුව වෙන්නේ නැත්නම් නස්ත්‍ය කර්මයේ කරන්න පවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුද අනුදැන වදාරලා කියනවා පිළිතුරු. ඒක. ඒක නිසා මේ ධර්ම කරුණු අපේ ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙනවා. ඊළඟට තේන කෝපන සමයේන පිළින්දි වට්ටස්ස අංග වාසෝ හෝති. තවත් තවත් දවසක් මේ පිළින්දි වච්ච හාමුදුරුවන්ට ඇඟේ රුදාවක්, ඇඟේ අමාරුවක් ඇති වුණා. ඒකයි කිව්වේ අංගවාතෝ කියලා. මේ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේට මේක සැලකලා සිටියාම ලෞතර බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ සේදකම්මන්ති. ඒ ඇඟරුදාවට ශරීරය දහ ගැන්වීම සඳහා මේ දහදිය ගැන්වීම සඳහා අනුදැන වදාළව තියෙනවා. එතනදී පින්වතුනි අපේ විනය පිටකයේ අට කතාව තමයි සමන්ත පාසාදිකාව කියලා කියන්නේ. මේ සමන්ත පාසාදිකාවේ සඳහන් වෙනවා අනුජානාමි භික්කවේ සම්භාර සේදන්ති කියන එකට සම්භාර සේදන්ති නානාවිද පන්න භංග සේදන් මේ සම්භාර සේදය කියලා කියන්නේ මහා දහ ගැන්වීම. එයට එක එක කොළ වර්ග අරගෙන මේ කොළ වර්ග සම්බලා මේ කොළ වලින් තවන්න දහදිය ඇති වෙනකන් නහවන්න ආදී වශයෙන් මේ කිරීම තමයි මේ විනය අටකතාවේ සඳහන් වෙන්නේ. එතකොට මේවා මේ ආයුර්වේද අපේ සිංහල වෙදකමේ ආයුර්වේදයේ සඳහන් වෙන කරුණු. ඒ වගේම පින්වතුනි හේනකෝපන සමයේන ආයස්මතෝ පිලින්දි වච්ඡස්ස සබ්බ වාතෝ හෝති. අන්න පිරින්දි වච්ච හාමුදුරුවන්ට තවත් දවසක් හන්දි රුදාවක් ඇති වෙනවා. ඒ වෙලාවේදී පින්වතුනි ලෞතර බුදුහාමුදුරුව ඊටත් අනුදැන වදාරලා තියෙනවා මේ අඟකින් මේ අරන් දාන්න ඒ වගේම කූඩාවන් කියන්නේ කූඩැල්ලන් මගින් අර සිංහල වෙද කමේ එනවා බෙහෙත් කූඩැල්ල කියලා ඒ තුවාලයට තියලා මේ ලේ උරා බොනව අයින් කරනවා විසානු විසාන ගහන කියලා කියන්නේ මේ අඟකින් ඇනලා ලේ අරන් දැමීම ඒවා මේ ආයුර්වේදයේ සඳහන් වෙන ප්‍රතිකාර ක්‍රම බලන්න කොයිතරම් ලෞතර බුදුරජාණන් වහන්සේ මේවා පිළිබඳව දේශනා කරලා තියෙනවා ඒක ඊළඟට පින්වතුනි හේනකෝපන සමයේන ආයස්මතෝ පිලින්දි වච්ඡත් පාද ඵලිතා හොන් මේ පිලින්දි වච්ඡ හාමුදුරුවන්ගේ කය පාදයන්ගේ යටිපැතුල් පැලීමක් සිද්ධ වෙලා තියෙනවා ඒකටත් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ තෙල් ගන්න අනුදැනව දාරලා තියෙනවා එතකොට මම මේ කාරණා ටික මතක් කළේ පිලින්දි වච්ඡගොත්ත හාමුදුරුවන්ට මොනතරම් රෝගාබාධ ඇති වෙලා තියෙනවද කියන මේ කාරණය ඔබට තේරුම් කර දෙන්න. එනිසා ඒ පිළිබඳව සඳහන් කරන්න ඉපමණයි ඊළඟට මේ වසල වාදයෙන් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා කියලා භික්ෂුන් වහන්සේලා මෙසිවිලි නැගුවාම ලෞතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලෞතර බුදුරජාණන් වහන්සේ අතකෝ භගවා අඤ්‍යතරම් භික්ඛුන් ආමන්ත්‍රේති මේ භික්ෂුන් වහන්සේලා අතර සිටි එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කළා. කතා කළා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. "ඒයි වම් භික්ඛු මම වචනේන පිළින්දි වච්ඡන් භික්ඛුන් ආමන්තේහි" භික්ෂුව ත්වං ඒයි ඔබ එව මම වචනයෙන් මගේ වචනයෙන් ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළින්දි වක්කගොත්ත හාමුදුරුවන්ට අමතනවා කතා කරනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා සත්තා සං ආමුතෝ පිළින්දි වච්චස්ස ආමන්තිති සාත්‍රුන් වහන්සේ මේ පිළින්දි වච්ච හාමුදුරුවන්ව ආමන්ත්‍රණය කරනවා කියලා. නැත්නම් පිළින්දි වච්ච හාමුදුරුවන්ට කතා කරනවා කියලා ඔබ දැනුම් දෙන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැනවදාන. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ එවම් භන්තේතිකෝ සෝ භික්ඛු භගවතෝ පටිසුත්වා ජේනායස්මා පිලින්දි වච්ඡෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං පිලින්දි වච්ඡං ඒ සදවෝච අන්න මේ ආමදුරුව මොකද කළේ පිළින්දිවච්ච හාමුදුරුවෝ යම් තැනකද එතෙන්නට පැමිණිලා පිළින්දිවච්ච හාමුදුරුවන්ට කතා කරලා ප්‍රකාශ කරනවා පිළින්දිවච්ච හාමුදුරුවනේ මෙන්න මේ විදිහට ඔබ වහන්සේට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්ව නැත්නම් එන්න කිව්ව කියන ප්‍රකාශය කරනවා සත්තා සං ආවුසෝ ආමන්තේ තීති සං ආවුසෝ පින්වත් ආයස්මතුන් වහන්සේ ඔබ වහන්සේව සාතුරුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා කතා කරනවා කියලා. ඒව මාංසෝතිකෝ ආයස්මා පිලින් දිවච්චෝ සස්ස භික්ඛුනෝ පටිච්චුත්වා යේන භගවා තේන උපසංකම්. අර හාමුදුරුව පිලින් දිවච්ච හාමුදුරුවන්ට මෙහෙම කිව්වහම මොකද ඒ හාමුදුරුව කොයි හාමුදුරුවෝද කියලා නමක් හොඳහන් වෙන්නේ නැහැ. අඤ්‍යතරම් බික්කුන්නේ කිව්වේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ පිළින්දිවච්ච හාමුදුරුවන්ට මෙහෙම කිව්වහම පිළින්දිවච්ච හාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේගේ වචනය අහලා පටිසුත්වා යේන පටිසුත්වා යේන භගවා තේන උපසංකම්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ නියමය උල්ලංඝනය කරන්න කිසිවෙකුට බෑ. බුදුහාමුදුරුවෝ තමයි මේ පණිවිඩේ එවලා තියෙන්නේ. දූත වික්ෂුන් වහන්සේ නමක් අතේ. ඒ නිසා මේ නියමය බුදුරජාණන් වහන්සේගේ ආඥාව ඉක්මවන්න බැරි නිසා මේ පිළින්දිවත් හාමුදුරුව බුදුහාමුදුරුව ළඟට පැමිණුණා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඇවිල්ලා පිළින්දිවත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක වාඩි වුණා. ඒක මන්තං විසින්නම් කෝ ආයස්මන් කිලින් දිවච්ඡං භගවා ඒතදවෝති මේ විදිහට එකත් පසක හිතිය පිළින් දිවච්ඡ හාමුදුරුවන්ගෙන් නැත්නම් පිළින් දිවච්ඡ හාමුදුරුවන්ට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පින්වතුනි දේශනා කොට වදාළා එනම් සච්ඡං කිරත්වං වච්ච භික්ඛු වසලවාදේන සමුදාචරති වච්ච එතෙන්දී පිළින්දි කතාවක් නැතුවම ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වච්ච කියන වචනය තමයි පිළින්දි වච්ච හාමුදුරන්ට කතා කරලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ගෝත්‍ර නාම. ස්වන් වච්ච ඔබ මේ භික්ෂුන් වහන්සේලාට වසලවාදයෙන් කතා කරනවා කියන එක සත්‍යං කිර. සත්‍ය වනා මේක ඇත්තක්ද මේ කියන කතාව මේ භික්ෂුන් වහන්සේලා මට පැමිණිල්ලක් කළා තියෙනවා දැනුම් දීමක් කළා තියෙනවා ඔබ මේ භික්ෂුන් වහන්සේලාට වසලයා කියලා කතා කරනවා වසලයා එව වසලයා යව ඒ විදිහට නේ තියෙන්නේ අර වසල සූත්‍රේ නැත්තම් ඒකට කියනවා මේ අග්ගික භාරද්වාජ සූත්‍රය කියලා ඒකෙත් ඒ විදිහට නේද හම්මනා වසලෝ හෝති කම්මනා හෝති බාක්මනෝ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බාක්මනෝ කියලා බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් ප්‍රසිද්ධ ගාථා ඒ සූත්‍ර ධර්මයේ තියෙනවා. මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ අහුව සත්‍යද මේ කියන කාරණේ. ඒවම් බන්තේති. බලන්නකෝ. තේන්දිවච්ච හාමුදුරුව කියනවා එසේය ස්වාමී. මං ඕ ඒ විදිහට කතා කරනවා. නෑ කිව්වේ නෑ. නෑ කියලා බේරෙන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට ඒ විදිහට බෑනේ. මේ බුරු කරන්න සත්‍යම ප්‍රකාශ කරන්න. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේට ඊගාව කොටසදී ඒ කාරණය මෙනමින් ප්‍රකාශ වෙනවා උන්වහන්සේට මේ අනුන්ගේ සිද්දන්නා නුවණ පරචිත්ත විඥාන ඥානයේ තියෙන නිසා එහෙම බුරු කරන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට මෙන්න මේ වෙලාවේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි අතකෝ භගවා ආයස්මතෝ පිළින්දි වච්ඡස්ස කුබ්බේ නිවාසං මනසිකත්වා මනසේ කරිත්වා භික්ඛු ආමන්තේති ලෞතුරා බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්මෘති කියන ඥානෙ ඒ කියන්නේ පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ එනම් පෙර ආත්ම භාවයන්නේ කොයි කොයි ධාතිවල උත්පත්ති ලැබලා තියෙනවද කොයි කොයි ආත්මවලද මිනිස්යෝද දෙවියෝද බ්‍රහ්මයෝද සත්තුද ආදී වශයෙන් ඒක තමයි పూర్වේ නිවාසාන ස්මృతి ඥානය කියලා. පෙර විසු කඳ පිළිවෙල ස්මරණය කරනවා කියන්නේ සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම දිබ්බ චක්ඛු ඥානය කියලා දිව්‍ය චක්ෂුර විඥානය. මෙහි වැඩ හිටියත් උන්වහන්සේට ඕනෑම දෙයක් දිවකින් බලන්න දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආසවක්ඛ ඥානය කියලා කියන්නේ ආසව කියලා කියන්නේ කෙලෙස් කෙලෙස් ඡේ කිරීමේ නැති කිරීමේ ඥානය. මේවා බුදුවරයන් වහන්සේලාට තියෙන විශේෂ ඥාන හැටියට තමයි ධර්මග්‍රන්ථවල සඳහන් වෙන්නේ. එතකොට උන්වහන්සේ බැලුවා මේ පිළින්දි වච්ච හාමුදුරුව මොකද මෙහෙම කතා කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට? කොහොමද බැලුවේ? කුබ්බේ නාසාන ස්මෘති ඥානෙ මනසිකරිත්වා මෙනෙහි කළා. අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ ඥානෙන් දුටුවා මාඛෝ මොකද්ද මාකෝ තුම්මේ භික්කවේ වච්ඡස්ස භික්ඛුනෝ උද්ධායිස්ස තුම්මේ ඔබලා භික්කවේ මහණෙනි කෝ වනායි වච්ඡස්ස වච්ඡේනි ඔබ මේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට මේ පහක් වචනේ වසල වාදයෙන් මා උද්ධායිස්ස කතා නොකරව එහෙම හිතන්න එපා එහෙම කියන්නත් එපා භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට කතා කරන්න එපා කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිළින්දිවත් හාමුදුරුවෝ. මෙතන මා කියලා කියන්නේ පින්වතුනි එපා කියන ප්‍රතිෂේධාර්ථ නිපාතය. එය අදාළ වෙන්නේ උජ්ජායිත්ව කියන වචනේ. න භික්කවේ වච්චෝ දෝසන්තරෝ භික්ඛු වසලවාදීන සමුදාසය. මහණෙනි වච්චෝ න දෝසන්තරෝ මේ මේක මේ පිළින්දි වච්ච හාමුදුරන්ගේ දෝෂයක් නෙමෙයි. මේ විදිහට මේ වසලවාදයෙන් වසලයා එව ඒ විදිහට මේ පිළින්දි වච්ච හාමුදුරෝ එහෙම කතා කරන්නේ ඒ විදිහට උන්වහන්සේගේ දෝෂයක් නිසා නෙමෙයි. එහෙනම් කුමක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි පංච ධාති සතානි අබ්බෝ කින්නානි බ්‍රාහ්මණ කුලේ කච්චා ජාතානි. අන්න බලන්න මොනතරම් දුරට මේ සංසාර පුරුද්ද පවතිනවද කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචජාති සතනා පංචජාති සතානි කුබ්බේ කින්නානි කුබ්බෝ කින්නානි මහණෙනි මේ පිළින්දි වච්ච හාමුදුරුවෝ පෙර ආත්ම භාව පංචජාති සතානි 500ක් 500ක් ආත්ම භාවයන්හි අබ්බෝ කින්නානි නොකඩවා අතරක් නැතුව දිගටම ඒ භවයන් 500ම අවස්ථාවන්හිදී බ්‍රාහ්මණ කුලේ කච්චාජාතයි උත්පත්තිය ලැබුවා. ඉතින් බලන්න මේ ආත්ම භාව 500ක් දිගට මේ විදිහට මේක මේ පුරුදු කරගෙන එනවා කියන කාරණේ පිළිබඳව කොච්චර තත්වයක් තියෙනවද කියලා. අපේ අතර කතාවකුත් තියෙනවනේ නේද? ධම්මයට වඩා පුරුද්ද ලෝකේ කියලා. ඉතින් මේක තමයි මේ බණ පොත අනුව විග්‍රහ කරන්න වෙන්නේ. ඒ විදිහට අර භික්ෂුන් රාතන් වහන්සේ නමක් මේ අර පුංචි දිය කඩਿੱත්යෙන් බහැලා ගියා ලොකු දිය කඩਿੱත්යෙන් පැන්නා. ඒත් මොකද මේ හාමුදුරුවන්ගේ ඒ සාංශාරික පුරුදුයි. පෙර භවයක උන්වහන්සේ වානරයෙක් වෙනවා. මේ කතාව අපි බලේ කියනවා. ඒතකොට මෙතනත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සාංශාරික පුරුදු හැටියට උන්වහන්සේ මේ බ්‍රාහ්මණ කුලයේ උපන් නිසා මේ අනිත් අයට අනිත් පිරිස් වලට කතා කරන්නේ වසලයා කියන. ඒක සඳහන් වෙනවා. පින්වත්නි මේ අද විද්‍යාත්මකව පවා මේ මේ සාංශාරික පුරුදු හැටියට කෙනෙකුගේ ඥාන සම්භාරයේ ඥානයේ පවා මේ දීර්ඝ කාලයක් සසර ඒ විදිහට පුරුදු පුහුණු කරලා පවත්වාගෙන ඒම තුල ඊටාම දක්ෂයෝ දිවි වෙනවා කියලා අද කතා කරනවා සනාථ කරලා තියෙනවා. මොකද දැන් කෙනෙකුට ගාතාවක් හරි ශ්ලෝකයක් දැන් ආනන්ද හාමුදුරුව තමයි ඒකස්සතියෙන් ගාථා 8000ක් පාඩම් කරගත්තා. මතක තියාගත්තේ. නමක් මාස හතරක් යනකම් සුල්ලපන්තක හාමුදුරුවන් හාමුදුරුවන්ට මේ පද හතරක ගාථාවක් කටපාඩම් කරගන්න බැරිුනේ. මේ චරිත දෙක මේ දෙදෙනා වහන්සේගේ තියෙන වෙනස. යමක් දරා ගැනීමේ මතක තබා ගැනීමේ ධාරණ ශක්තිය ඉහළ මට්ටම සහ ඊටාම පහළ මට්ටම ඌනතාවය. ඒ නිසා මේ දරුවන්ට උනත් අධ්‍යාපනය ලබන දරුවන්ට උනත් කෙනෙක් ඒක ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්නවා ඒ අයට කියනවා සුභග ශිෂ්‍යය කියලා. තවත් කෙනෙක් සාමාන්‍ය විදියට, තවත් කෙනෙක් මොනතරම් කිව්වත් බොහොම අමාරුවෙන් අපහසුයෙන් තමයි මේක ග්‍රහණය කරගන්නේ. එවැනි ශිෂ්‍යෝ දුබග ශිෂ්‍යය හැටියට හඳුනනවා. නමුත් අපිට මේ කිසිම ශිෂ්‍යයෙක් සුභගයි දුබගයි කියලා වෙනස් කරන්න බෑ. අයින් කරන්න බෑ. ඒ නිසා මේ ඊටාම දක්ෂ ගුරුවරයෙකු තුල තිබිය යුතු ලක්ෂණය තමයි ඒ සුබක ශිෂ්‍යයා කොහොමත් Tamanගේ අරමුණට ඉලක්කයට යනවා. ඒ නිසා දුබග ශිෂ්‍යයව තමයි දක්ෂ ගුරුවරයා එතනට ගෙනිය යුතු වෙන්නේ. ඉලක්කයට අරමුණට ගෙනිය යුතු වෙන්නේ, ගතිය යුතු වෙන්නේ. ඒක දක්ෂ ගුරුවරයෙකු තුළ තිබිය යුතු ලක්ෂණයක් පින්වතුනි. එතකොට මෙන්න මේ පිළින්දිවච්ච හාමුදුරුව මේ විදිහට බ්‍රාහ්මණ කුලේ 500 ආත්ම භාවයක් ආත්ම භාව 500ක් උත්පත්ති ලැබීම නිසා තමයි මේක මොනතරම් සාංසාරික පුරුද්දක් හැටියට පවත්වාගෙන ආවද කියන කාරණේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වෙලාවේදී පින්වතුනි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝ තත්ත්ව වසල වාදෝ දීඝ රත්තං සමුදාචින්න උන්වහන්සේ දීඝ රත්තම් මේ දීර්ඝ කාලයක් මේ වසලයා කියන වචනය හමුදාසින්නේ ආචීර්ණව නොකඩවා ආචීර්ණ කියලා කියන්නේ නොකඩවානේ නොකඩවාම මේ විදිහට උන්වහන්සේ මේ කතාව කළා තියෙනවා මේ වචනය ප්‍රකාශ කළා තියෙනවා ඉතින් ආත්ම භාව 500ක් කියලා කියන්නේ පින්වතුනි මොනතරම් කාලයක්ද කියලා ඒ අනුව ඔබ අප හැමදෙනාටම ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. එතකොට එච්චර දීර්ඝ කාලයක් උන්වහන්සේ ඒ වචනය වසලයා කියන වචනය භාවිත කිරීම නිසා බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තේනායන් වච්චෝ බික්ඛු වසලවාදීන සමුදාසරි තරති. ඒ නිසා මහණෙනි මේ පිළින්දි වච්ච භික්ෂුව වසලවාදයෙන් මෙන්න මේ විදිහට කතා කරන්නේ අර එක්වමන දීර්ඝ කාලයක් උන්වහන්සේට මෙය සසර පුරුද්දක් හැටියට භවයෙන් භවයට දිගින් දිගට දිගින් දිගට මේක අපුන්සයි. එනිසා මේ සූත්‍රයේ දේශනා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ අරමා මාතුකා වශයෙන් සඳහන් කළ ගාථා ධර්මය අවසානයේ උදාන ගාතාවක්. ඒ කියන්නේ ප්‍රීති ගාථාවක්. උදාන කියලා කියන්නේ සතුට. සතුට හැටියට දේශනා කළා නැවතත් මම මේ ප්‍රකාශ කරන්නම් යම්මින මායා වසතින මානෝ යෝවිත ලෝභෝ අමමෝ නිරාස පනුන්න කෝධෝ අභිනිබ්බුතත්තෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛු බ්‍රාහ්මණයෙක් වෙන්නේ ශ්‍රමණයෙක් වෙන්නේ භික්ෂුවක් වෙන්නේ කවුද කියන කාරණය තමයි පින්වතුනි ඒ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් තවත් කෙනෙකුව රවටන්නේ නැතිනම් මායාවෙන් හෝ වෙනත් විදියක කටකපටකම් වලින් හෝ එවැගේම අහංකාර තම මානිය කියලා කියන්නේ මෙතන නවවිධ මානිය තමයි මේ සූත්‍රයේ මේ ගාථාවේ සඳහන් වෙන්නේ. එවැගේම යම් කෙනෙක් දුරු කරන ලද ලෝභය ඇතිනම් මම මාගේ කියන මමායනේ මමත්වේ නැතිනම් එවැගේම උන්වහන්සේට ක්‍රෝධය නැතිනම් පින්වතුනි උන්වහන්සේ පිරිනිවීමට නිර්වාණ අවබෝධයට පත් වෙනවා කියන කාරණේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දැක්ුවේ ඒ කාරණා තුල බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද ශ්‍රමණයෙක් වෙන්නේ කොහොමද භික්ෂුවක් වෙන්නේ කොහොමද කියන කාරණයයි මේ සූත්‍ර ධර්මයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කොට වදාළේ. පින්වතනි මෙහිදී මේ භික්ෂුව මේ භික්ක කියන වචනය එකත් මේ සංයුක්ත නිකායෙම තියෙන භික්කක කියලා සූත්‍රයක්. ඒ බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ටත් ප්‍රකාශ කරන බුදුහාමුදුරනේ ඔබ වහන්සේ භික්ෂාට මේ යැපෙන්නේ මාත් ඒ විදිහයි අපි දෙදෙනාම එහෙනම් භික්ෂු නේද? නමුත් එය ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මේ භික්ෂාටනේ යෙදිච්ච තරමින් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔක අටකතා විග්‍රහ කරනවා පින්වතුනි සංසාර භයං ඉක්කතිති භික්ඛු. සතර බය ඉක්මවන නිසා, ඉක්මවා ගිය නිසා භික්ෂුව කියලා කියනවා. සින්න භින්න පටධරතිති භික්ඛු. සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන නිසා භික්ෂුව කියලා කියනවා. භික්ඛදීති භික්ඛු භික්ෂාටනේ පිණ්ඩපාතේ වඩින නිසා භික්ෂුව කියලා කියනවා ඒ විදිහට මේ භික්ඛු කියන වචනය අපේ අටුවාවල විග්‍රහ කරලා තියෙනවා ඒ වගේම පින්වතනි මේ සමන කියන වචනය වෙනත් වෙනත් ශ්‍රමණ පිරිස් එදා බුද්ධ කාලේ ඉඳලා තියෙනවා ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ සමන කියන වචනයට උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස හඳුන්වා දෙන තැන්වලදී අපේ සූත්‍ර ධර්මවලදී හම්බ වෙනවා පින්වතුනි සමනා සත්‍යපුත්තියා කියන මේ වචනේ. ශ්‍රමණ සාක්‍යපුත්‍රයන් වහන්සේලා. ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ, ගෝලියෝ තමයි. මොකද නැත්තම් ඒ වචනේ නිකන් පොදුවේ ගත්තොත් එහෙම සමන කියලා ඒක අනිශ්‍රමණ පිරිස් වලටත් අයිති වෙනවා, අදාළ වෙනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා අර තමන්ගේ ශ්‍රාවක පිරිස අනිත් ශ්‍රාවක පිරිසගෙන් වෙන්කොට දක්වන්න. ඒ වගේම බ්‍රාහ්මණ කියලා කියන්නේ බාහිත පාපෝපි බ්‍රාහ්මණෝ. පව් බැහැර කරපු කෙනා. පාපයන් බැහැර කරපු නිසා තමයි කෙනා තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ. අර මම ඉස්සෙල්ලා සඳහන් කළා මුලින් වසල සූත්‍රේ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ නජච්ඡාමසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කියන මේ කාරණය. එතකොට මේ කරන ක්‍රියාවෙන්ම තමයි කෙනෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් හෝ තත්වයටපත් වෙන්නේ උසස් කෙනෙක් හෝ පහත් කෙනෙක් බවටපත් වෙන්නේ නැතුව ජටාවෙන් ගෝත්‍රයෙන් ඒ විදිහට නෙමෙයි. ඉතින් ඒ නිසා මේ කාරණා ධර්මානුකූලව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා වසලයා කියලා කියන්නේ කවුද? බ්‍රාහ්මණයා කියලා කියන්නේ කවුද කියන කාරණේ. එතකොට මේ ගාථාව දේශනා කළාට පස්සේ අවසාන ඡේදයේ සඳහන් වෙනවා මේ සූත්‍රයේ අතකෝ භගවා ඒතමහත්තං විදිත්වා සායන් වේලායන් ඉමං උදානං උදානි අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මේ සත්‍ය මේ පිළිඳ වච්චගොත් හාමුදුරන්ගේ මේ ස්වභාවයේ සත්‍ය ඉතාම හොඳින් දැන ඒතං අත්තං ඉදිත්වා මේ සත්‍ය ස්වභාවය දැනගෙන එම වෙලාවේදී ඉමං උදානං උදානේති මෙය උදාන වාක්‍යයක් හැටියට උදාන ගාථාවක් හැටියට මේ ගාථාවන් මේ සූත්‍රයන් දේශනා කළා කියලා මේ සූත්‍රයේම සඳහන් වෙනවා ඒ නිසා තමයි මේ සූත්‍රය උදාන පාළියේ හැටියට සඳහන් වෙන්නේ ඒක මොකද ඒ ප්‍රීති වාක්‍යයන් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඒ අනුව ඔබ හැම දිනාම අද ඉතාම හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ පිළිබඳව ධර්ම කරුණු ඔබ හොඳින් දැනගත්තා. ධර්මානුකූලව කොහොමද මේ ඒ කාරණා අවබෝධ කරගන්නේ දැනගන්න කියන කාරණේ ඉතාම හොඳින් මේ වෙලාවේදී ඔබට අවස්ථානුකූලව මා ප්‍රකාශ කරන්නට යෙදුණා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ඒ වගේම මේ මියගිය සියලුම දෙනාටම පින් ලැබේවා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරවමු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධර්ම ශ්‍රවණයන් සංසයෙන් සියලු දෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මාම් ශාස්ත්‍රනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කලුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පරිවේනාධිපති වාසුව මොරන්තුඩුව කුඩා කෝණදුව උත්තර චේතියාරාමාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලපු මහා විහාර පාර්ශවයේ කොළඹ කලුතර දෙනසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්තිශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජනීය කදුරු දුවේ සුගතවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්වත්නි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි